තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් අදත් අපි සූදානම් වෙන්නේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවේ අදට નિયમિત සාකච්ඡාව ආරම්භ කරන්න. අපි පසුගිය දිනවල සාකච්ඡා කළේ කෙනෙකුගේ හිත තුළ ශ්‍රද්ධාව දිනු කරගන්නේ කොහොමද කියන කාරණය. බෞද්ධෙක් තෙරුවන් සරණ ගිහිපු බෞද්ධෙක් තමන් සරණ ගිය තෙරුවන් හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව අවධාරණය කරමින් බුදුරජාණන් වහන්සේගේ ඒ සුවිශේෂ ගුණ නවාරහදී බුදුම විතරක් නෙවෙයි ඊට අමතරව බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද උන්වහන්සේ හඳුනගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කළා. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ධර්මය හඳුනාගන්නේ කොහොමද? ධර්මය කියන්නේ කුමක්ද? ඒ ධර්මය අපේ ජීවිතයට ගලපගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබට මට අපට මේ කරුණ කාරණා විස්තර කර දීම සඳහා මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඒ වගේම ඩුබායිහි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ පළමුවෙන්ම අපි ආද නමස්කාර පූර්වක ගෞරවයෙන් පිළිගන්නවා අපි හාඳුරන්නේ මා මුලින්ම කැමති ධර්ම රත්නය පිළිබඳව කරුණු කාරණා ටිකක් ප්‍රවේශයක් විදිහට අපේ ප්‍රේක්ෂක ජනතාව වෙත ඉදිරිපත් කරන ඕන ධර්මය කියන්නේ කුමක්ද ධර්ම රත්නය කියන්නේ කුමක්ද කියන එක තුනුරුවන් හඳුන්වන තැනදී ධර්ම රත්නය කියන්නේ කුමක්ද කියන එක විශේෂ වශයෙන් අවධානයට ලක් කරලා විස්තර කරොත් හොඳයි ගෞරවනීය අපේ කල්යාණ මිත්‍ර චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ධර්ම රත්නය කියන මේ ධම්ම කියන වචනය අපේ ත්‍රිපිටක ධර්මයේ තුල ගත්තාම බොහෝ තැන්වල ධම්ම කියන පදේ විස්තර වෙනවා. නමුත් අපට මේ අවස්ථාවේදී වැදගත් වන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ තැන. හදවතින්ම ධර්මයේ සරණ යනවා කියන එක බෞද්ධයෙකුට ඉතාම වටිනා දෙයක්. එහෙමනම් අපි ඒක තේරුම් ගන්නට ඕන. මෙතන ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඇත්තටම පරියාප්ති ධර්මයක් ඒ වගේම නවලෝත්තරා ධර්මයක් කියන මෙන්න මේ 10 නවලෝත්තරා ධර්මයක් ඒ වගේම පරියාප්ති ධර්මයක් කියන මෙන්න මේ ටික තමයි අපි ධම්මං සරණං වැත්‍රාමි කියලා ධර්මයේ සරණ යන්නේ. එතකොට ඇත්තටම පරියාප්ති ධර්මය කියලා කිව්වහම ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුලින්ම ධර්මය විනය හැටියට කොටස් වෙනවා. විනය කියලා කියන්නේ ඉතින් අතර විනය පිටකේ ඉතුරු සියල්ලම ධර්මයේ නාමයෙන් හඳුන්වනවා. ඊළඟට ඉතින් මේ ධර්මය පතම බුද්ධ වචනය, මධ්‍යම බුද්ධ වචනය, පස්වෙනි බුද්ධ වචනය කියලා වර්ගීකරණය වෙනවා. ඉතින් ප්‍රථම බුද්ධ වචනය කියලා කියන්නේ දා උන්වහන්සේ බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කරලා ඒ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච මොහොතේ පදාහල යන්නේක ಜಾති සංසාරං කියන දේශනාව ප්‍රථම බුද්ධ වචනේ හැටියට හඳුන්වනවා. ඊළඟට උන්වහන්සේ එතන ඉඳලා 45 වසරක් මුළුල්ලේම දේශනා කරපු ධර්මය මධ්‍යම බුද්ධ වචනේ හැටියට හඳුන්වනවා. පස්චිම බුද්ධ වචනේ හැටියට හඳුන්වන්නේ අවසානයේදා කුසිනාරුවා නාරානුවර විසිපතන නිගදායේ හඳදාන බික්කවේ ආමන්ත්‍යාමේ වූ වය ධම්මා සංඛාර අප්‍රමාදෙන සම්පාදේත කියන මේ අවසාන බුද්ධ වචනය පස්චිම බුද්ධ වචනය හැටියට හඳුන්වනවා. තවත් මේකෙකින් මේ ධර්මයේ වර්ගීකරණය වෙනවා. ඉතින් පරිආප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියලා. ඇත්තටම එතනදිත් පරිආප්ති ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සියලුම ධර්මස්කන්ධය. ඒක විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය වශයෙන් පිටක තුනක් සඳහන් වෙනවා. විනය පිටකෙත් ඇත්තටම අපි ගත්තොත් මේ සියල්ලම ධම්මං සරණං ගච්ඡාමි කියන පදයට ඇතුළත් වෙනවා. එතකොට විනය පිටකයේ ගත්තාම ඉතින් ඔය පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි චුල්ලවග්ග පාළි පරිවාර පාළි කියන මේ ග්‍රන්ථයන් අද ග්‍රන්ථ වශයෙන් තියෙන මේ ග්‍රන්ථයන් ඊළඟට සූත්‍ර පිටකයේ ගත්තහම දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය ඊළඟට අංගුත්තර නිකාය කුද්දක නිකාය කියන වෙන මේ නිකායත් පහකට බෙදලා තියෙන මේ ධර්ම කොටස අභිධර්ම පිටකයේ හැටියට ගත්තාම ධම්මසංගලි විභංග ධාතු කතා උග්ගල පඤ්ඤප්ති කතාවත් යමක වට්ටාන කියන මෙන්න මේ ග්‍රන්ථ මේ සියල්ලම පරියාප්ති ධර්මයටයි අයිති වෙන්නේ. ඊළඟට සම්නහස ප්‍රතිපත්තිය කියලා කියන ඉතින් ඇත්තරම බුදුරජාණන් වහන්සේ වදාළ මේ අපේ ඉලක්කේ කරා යන්නට උන්වහන්සේ වදාළ වැඩපිළිවෙල. ඉතින් ඒ ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙන සීලයක් ආරක්ෂා කරන්න කිව්වනම් ඒ සීල ආරක්ෂා කිරීම ප්‍රතිපත්තියක්. ඒ වගේම භාවනා කරන්න කිව්වා නම් භාවනා කිරීම ප්‍රතිපත්තියක්. එතකොට මේ වැඩපිළිවෙල ප්‍රතිපatti ධම්ම හැටියට සඳහන් වෙනවා. ඊළඟට ප්‍රතිවේද කියලා කියන්නේ ඉතින් එයින් ලබා ගන්න ප්‍රතිඵලය ඒ ඇත්තම නිවන. ඉතින් එතකොට ඔන්න ඔය කියන ධර්ම ටික තමයි අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. එහෙම අපහන්නේ මේ දැන් ධම්ම කියන වචනේ ගත්තාම ඒකේ විවිධාර්ථවත් වචනයක්. ධම්ම කියවම ස්වභාව ධර්මය, ධර්මතාවය ඒ වගේ අදහසුත් දෙනවා. ඒ වගේම සිටිවිලි වලටත් ධම්ම කියන වචනය පාවිච්චි කරනවා. ඒත් එක්කම අපි හඳුරන්නේ ওই විදිහට ධම්ම කියන වචනය විවරණය වෙද්දී සද්ධර්මය කියන සද්ධම්ම කියන වචනේ ගොඩක් වෙලාවට ත්‍රිපිටකය තුල අපිට දකින්නට ලැබෙනවා. එතෙන්දී මූලිකව අවධානය කරන්නේ අපි හාමුදුරුවෝ සිහිපත් කළ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය. පරයාප්ති ධර්මය. එතකොට අපි හාමුදුරනේ මුල් වකවානුවේ දැන් වහන්සේ සිහිපත් කරපු විදිහට සූත්‍ර විනය අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයකට ධර්මයේ බෙදී ගියේ ප්‍රථම සංගායනාවෙන් පස්සේනේ එතකොට මුල් කාලය තුල ධර්මය මේ වෙනත් වර්ගීකරණයකට ලක් කරලා තිබුණනේ අපි හඳුරන්නේ නවංග ශාස්ත්‍ර ශාසනයේ විදිහට. එතකොට එතනත් අපි හඳුරු මතක් කරපු විදිහට සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක අබුදු ධම්ම වේදල්ලා ආදී වශයෙන් ඒ සූත්‍ර පිටකයේහි සඳහන් වෙන විවිධ ස්වභාවයන්ගෙන් යුක්ත දේශනාවන් මුල් කාලේ බුදුරජාණන් වහන්සේ වර්ග කරන තිබෙනවා. එතකොට මේ ධර්මය ඉස්සෙල්ලාම ලෝකයේ පහළ වුණේ බරණසී සිපතනාරාම මිගදායදෙන අපේ හාමුදුරනේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවත් සමගින් එතකොට ඒ ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ මුලදී වැඩි උත්සාහ ගත්තේ නැති අවස්ථාවක් තියෙනවා අපි දන්නවා මේ සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාව. දැන් හාමුදුරනේ සමහරු අහනවා මේ මෙතර බුද්ධත්වයට පත්වීම සඳහා මහ විශාල දැනුමක් නුවණක් තිබිච්ච බුදුහාමුදුරන්ට ඇයි ධර්මයේ දේශනා කරන්න සහම්පති මහා බ්‍රහ්මයා ආරාධනා කරනකම් හිතිය කියන එක. ඒ පිළිබඳව මේ ධර්මයේ තියෙන ගැඹුරත් එක්ක ඇයි බුදුහාමුදුර එහෙම කල්පනා කරේ කියන එක පොඩ්ඩක් විස්තර කළොත් ඇත්තටම තථාගතයන් වහන්සේට එහෙම සංකල්පනාවක් ඇති වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒත් ඇත්තටම උන්වහන්සේට හිතුනේ තථාගතයන් වහන්සේ මේ අවබෝධ කරගත්ත ධර්මයේ ගැඹීරත්වය. ඇත්තටම උන්වහන්සේ හතරවෙනි සතියේදී රුවන්ගේ වැඩෙන් දෙකන මේ ධර්මෙ මෙනෙහි කළා. ඒ ඇත්තටම අද පිටක වශයෙන් තියෙන විනය පිටකය එන සූත්‍ර පිටකයේ සියලු ධර්ම කොටස් උන්වහන්සේ වෙලා මෙනෙහි කළා. ඊළඟට අභිධර්ම පිටකයක් තථාගතයන් වහන්සේ මෙනෙහි කළා. පස්සේ තමයි පිටක උනේ. ඒ අභිධර්මයට අයිති ධර්ම කොටස් සියල්ලම උන්වහන්සේ මෙනෙහි කළා. ඊළඟට උන්වහන්සේ ඒ ධර්මයේ තියෙන ගැඹීරම කොටසක් තමයි ප ဋ ාණය. ප ဋ ාණය මෙනෙහි කරන මොහොතේ තමයි තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් නීලපීත ලෝහිතෝදාත මානවිත්ත ප්‍රභාස්වර කියන බුදුරැස් මාලා විහිදුනේ. ඉතින් ඒකෙන් ඇත්තටම අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේට දැන් අර මුල් විනය සම්බන්ධව සූත්‍ර සම්බන්ධව ඒ දේවල් මෙනෙහි කරන මොහොතේ එහෙම බුදුරැස් පිහිදුන්නේ නැහැ. තථාගතයන් වහන්සේට ගේ ශරීරයෙන් බුදුරැස් විහිදුනේ අර අන්තිම ගාම්භීරම කියන්නේ තමයි චතුරාර්ය සත්‍ය ඒ මධ්‍ය මධ්‍යම වශයෙන් විස්තර කිරීම තමයි අත්‍තරම් පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදයත් අති විස්තර වශයෙන් විස්තර කිරීම තමයි ප ဋ ාණය කියලා කියන්නේ. ඒතර මේ ප ဋ ාණය මෙලිහි කරන වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් බුදුරැස් සිහිදුනේ. ඒක අර අටුවාවල දක්වලා තියෙන හරියට අර මහ මුහුදේ ඉන්න විශාල මත්ස්‍යයන් දැන් ආනන්ද, පිංගිලව, තල්මස් වගේ සත්තු. මේ සත්තුන්ට සාමාන්‍යයෙන් නිකන් නොගැඹුරු මුහුදේ ක්‍රීඩා කරන්න බෑ මේ තරම් විශාල ශරීර. ගැඹුරු මුහුද තමයි ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ ආනන්ද පක්ෂියා ගැන මේ මක්ෂියා ගැන සඳහන් වෙනවා. දැන් උගේම වල්ගේ ඌ ගිලගෙන ගිලගෙන යන වෙන සතෙක් කියලා. අන්තිමට තමයි උදන්නේ මේ තමන්ගේම වල්ගේ තමන් ගිලින්නේ කියලා. ඒ කියන්නේ යාගේම ශරීරයේ කෙලවර එහාට පේන්නේ නැති විශාල. ඒ තරම් විශාලයි. ඒ එවැනි සත්තුන්ට ක්‍රීඩා කරන්න පුළුවන් ගැඹුරු මුහුදේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානය ඍෂිසේ යවන්න පුළුවන් වුණා කියන්නේ මේ ගාම්භීර ඒ පරම ගාම්භීර ප ဋ ාණ ධර්මය තුළ පමණයි. අරවත් අපි සාමාන්‍ය කියන්නේ බොහොම සිම්පල් කියලා. ඉතින් තථාගතයන් බොහොම සරල. ඒ ඇත්තම තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානෙත් අපේ අපේ අපේ භාෂාවෙන් අපි කියන්නේ අර බොහොම කල්පනාවෙන් තථාගතයන් වහන්සේත් හැසිරුවා කියන එක තමයි එතන කියන්නේ. ඉතින් එතකොට උන්වහන්සේට තේරුණා මම මෙච්චර ධර්මයක් මෙච්චර සියුම් ගැඹුරු ධර්මයක්ද මම මේ ඇල්ලුවේ. එහෙම හිතිලා තමයි තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් බුදුරැස් සිහිතුනේ. අපි හැමෝටම අපි ගත්තොත් දැන් බලන්න අද අපට මේ ධර්මයේ ජීවමානයි. ඉතින් සීල් රකින්න විදිහ තියෙනවා. ඊළඟට භාවනා කරන විදිහ තියෙනවා. ඊළඟට ප්‍රතිපත්ති පුරන විදිහ තියෙනවා. සත්‍ය විසුද්ධිය ක්‍රමානුකූලව තියෙනවා. නව මහ විදර්ශනා ඥාන පැහැදිලිවම තියෙනවා. ඉතින් මේ හැම එකම කියා දීලත් ආර්ය ස්ථාංග මාර්ගයේ සත්‍ය බෝධිපාක් ධර්ම මේ සියල්ලම එකින් එකට කියා දීලත් අපට අපට මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න හරි අමාරු වෙන්නේ. අපි කියන්නේ ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි. එතකොට උන්වහන්සේ මේ තනියෙන්ම මේක අවබෝධ කරගත්තා කියලා කියලා හිතනකොට ඒක අපිට හිතන්නවත් බෑ. ගුරු උපදේශ රහිතව. ගුරු උපදේශ රහිතව. දැන් අපිට මෙච්චර පැහැදිලිවද මේක එක්කිනා එක එක මත ධර්මෙන් ඕකන වේ ධර්මයේ ආරකයි ධර්මයේ මේකයි ධර්මයේ මේක පටලෝගන ඉතින් මේක දේශනා කරලා තියෙද්දි නමුත් මේක කිසිම දෙයක් එහෙම දේශනාවක් නැතුව තමන්ගේම ඥාණයෙන් මේක අවබෝධ කරගත්තා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි ඒ තරම්ම ගැඹුරුයි ඉතින් තථාගතයන් වහන්සේට ඒ වෙලාවේ විතර්කයක් පහළ වුණා විතර්කයක් කියන්නේ පහළ එහෙම තමයි ධර්මයේ සඳහන් වෙන්නේ තුන් වහන්සේ කල්පනා කළා මම මේ අවබෝධ කරගත්ත ධර්මය කවුරු අවබෝධ කර ගනීද කියන වගේ උන්වහන්සේට සිතුවිල්ලක් ඇති වුණා ඒක තමයි ඉතින් ඕක මේ උන්වහන්සේ එහේ අපහන්නේ එතෙන්දී තව අපහන්දුරු කියපු කාරණාවක් මට තව අවධානය කරන්න හිතුණා දැන් අපේ කලා ශිල්පීන් ගත්තත් හාමුදුරනේ සම්මා සම්බුද්ධත්වය නිරූපණය කරන චිත්‍ර මූර්ති අඳින වෙලාවට අපි දැකලා තියෙන ගොඩාක් තැන්වල මේ බුදු සිරුරෙන් මේ රශ්මි මාලාවන් විහිද වෙන ආකාරයට තමයි පළවෙනි සතිය දෙවෙනි සතිය තුන්වෙනි සතිය ඔය සති ඔක්කොම අත්‍යන්ත බුද්ධත්වයට ඇඳලා තියෙන මේ විදිහට ඒ විදිහට එතකොට ඒක හරියට බැලුවොත් මේ ධර්මයේ පිළිබඳව වැටහීමකින් තොරව කරපු ක්‍රියාවක් වගේ තමයි අවධානය කරගන්න ඕන දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සුවිශේෂ පුද්ගලයෙක් විදිහට උන්වහන්සේ නිරූපණය කරන්න යම් කිසි වර්ණමාලාවක් යදුවට ගැටලුවක් නැහැ. මොකද අපි හැමදෙනාගේම ශරීරයෙන් කිසියම් රශ්මියක් නිකුත් වෙන ඕරා එකක් එනවා. එතකොට බුදුහාමුදුර කියලා කියන්නේ සුවිශේෂ උත්මයෙක් නිසා උන්වහන්සේගේ බුද්ධත්වය, අරහත්වය නිරූපණය කරන්න එහෙම රශ්මි මාලාවක් යදුවට ගැටලුවක් නැහැ. හැබැයි ෂඩ් වර්ණ රශ්මි මාලාවන් පැහැදිලිවම බුදුසරණේ නිකුත් උනේ ප ဋ ාණ ධර්මයේ මෙනෙහි කිරීමේ අවස්ථාවේදී කියන එක අපි හාමුදුරු සිහිපත් කරලා දුන්නා. ඒත් එක්කම අපි හන්නේ තවත් මට අදහසක් තිබුණා මේ දැන් අර බුදුරජාණන් වහන්සේ ගේ හිත තුල කිසියම් අදහසක් ආවනේ මේ ධර්මය තේරුම් ගන්න කෙනෙක් ඉන්නවද කියන හැඟීම. එතකොට ඒ හැඟීමත් එක්ක සාම්පති මහා ප්‍රඥය ඇවිල්ලා එතෙන්දී බුදුරජාණන් වහන්සේට ආරාධනා කළ මේ ධර්මයේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනත් ඉන්නවා කියන එක. ඒකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේට එය තේරුණේ නැති කතාව නෙවෙයි. එතන හාමුදුරනේ මම හිතන්නේ ධර්ම නියාමයක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරම් පුරලා අවබෝධ කරගත මේ සුවිශේෂ ධර්මය නිකම්ම අනාරාධිතව දේශනා කරනවට වඩා ඇත්තට මේ ලෝකේ තුන් ලෝක ධාතුවෙන්ම බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට පස්සේ ප්‍රතග්ජන ලෝකයේ ඉන්න ඉහළම සත්වයනේ මහා ප්‍රඥා කියලා කියන්නේ. ඉහළම තැනින් ඒ ආරාධනාව ලැබුණා. ලැබෙනකන් බුදුරජාණන් වහන්සේ හිටියා. අනිත් එක තමයි එහෙම ආරාධනාවක් නැතුව බණ කියන්න ගියාම ඒකේ කිසිම වටිනාකමකුත් නැහැ නේද? දැන් සමහර වෙලාවට සමහර දායකයෝ ඔබ වහන්සේටත් වෙන්න පුළුවන් මටත් වෙන්න පුළුවන් කෝල් කරලා අහන සාදු බණක් ගන්න පුළුවන්ද? ඒ විදිහට තමයි බණ වලට ආරාධනා කරන්න පිළිඹලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් බණට ආරාධනා කරනකොටත් හාමුදුරනේ ටෙලිෆෝන් කරනවා, කතා කරනවා, මග කියනවා, ඔක්කොම විස්තර කරනවා. එන දවසටත් මග නේද, කරදරයක් නෑ නේද ඔක්කොමත් කරනවා. ඊට පස්සේ වඩින වෙලාවේ පාවඩ දාලා, බෙර ගහලා, මුඩු වියන් දාලා ඔක්කොම කරගෙන එක්කගෙන යනවා. ඊට පස්සේ බණ ඉවරනාට පස්සේ බෙරෙත් නෑ, කුඩෙත් නෑ. <laughs> අඩු ගානේ ටෙලිෆෝන් කෝල් එකක් ගන්න නැහැ ස්වාමීන් වහන්සේ කරදරෙන් නැතුව වැඩියද කියලා. ඇත්තටම ඒක හොඳ දෙයක් අපේ හැමෝටම ස්වාමීන් වහන්සේ මත කරපු දේ. ඇත්තටම අපි තීසකයන් වහන්සේලා හැටියට දරුත්වය ලබා ගන්න කරන දෙයක් නෙවෙයි. ඉතින් ඇත්තටම මම පුංචි දෙයක් කියන්න දවසක් මේ කල් මම ඔය එහෙ යනකොට පුංචි ත්‍රිවිලරයක් පාවිච්චි කුලියට තින් හයරෙක්ට ගන්නවා. ඉතින් ඒ දවස්වල ඉතින් දවසක් මේ මේ ළමයා මේ වාහනේ එළවන ළමයා බොහොම දුකෙන් වගේ බලන්න හඳුරන්නේ මට මේ මම මොකද කියලා. ඒ වෙලාවේ මේ ළමයා මට කියනවා මගේ හොඳම යාළුවා එයාගේ වෙඩින් එක නැත්නම් එයාගේ මේ මංගල්‍යය හැමෝටම මේ ආරාධනා පත්‍රයක් කාඩ් එකක් දීලා තිනවා මට මේ කෝල් කරලා තමයි එන්න කිව්වේ. ඉතින් බලන්න හඳුනේ ඒක හරි වැරදි නේ මට විතරක් ඇයි කාඩ් එකක් දුන්නේ නැත්තේ කියලා මම හිතද දිලා. ඒතර මම දැන් ඔය ශාමිනහස මතක් කරපු දෙයම අපි බොහෝ බෞද්ධයෝ අද මේ හැම දෙයක්ම දුරකථනය කරගන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් එහෙම සමහර වෙලාවට මේ ආරාධනාවක් කරන්න එන්න මිනිස්සු දැන් දැනගෙන තමයි අපේ හාමුදුරු කියපු විදිහට එන්නේ. මොකද එදාට පොතේ ලියවිලා නම් ඒත් අහනවා පොතේ බලන්න ඔක්කොම කියලා නිකන් අර චාරිත්‍රයට එනවා. ඉතින් එහෙම එන එකත් හොඳයි. දැන් සමහරු දැන් එහෙමවත් එන්නේ නැහැ. ඉතින් මම දවසක් ඔය එහෙම කෙනෙක් ආරාධනා කරපුවාම ඉතින් මම ඉතින් ඇත්තට ලියාගත්තා. ඉතින් ආරාධනා කරන්න එනවා කිව්වා. නමුත් ආවේ නැහැ. ආවේ නැහැ. ඉතින් අන්තිම බණ දවසේ කිට්ටු වෙලා ඉතින් මට කතා කළා හඳුන්නේ හෙට. ඒ බණ මං කොහොම මේ ආරාධනා කරන්න ආවද කියලා. ඊට පස්සේ මං කිව්වා මෙහෙමද අපි එහෙම අහන කොටත් ඒගොල්ලෝ හිතනවා අපේ මේ ලොකු කමක් අයි එහෙමනේ හිතෙන්නේ මම කිව්වා කිසිම එහෙම ලොකු කමක් නෙවෙයි මේ ධර්ම රත්නයට කරන ගෞරවයක් ඔබට ඔබ ආරාධනා කරනවා කියන්නේ කල්ප දෙකක් ආනිසංස ලබන්න පුළුවන් පින්කමක්. ඒක සමහරවිට තේරෙන්නේ අර අපේ සාන්දෘ වගේ දැන් අර කතන්‍යෝ කත වේදිත්‍ය කියන එක දැන් අද ඇත්තම නෑ. ඉතින් අර ඇත්තට බණ ඉවර වෙනකොට දැන් මම කල්පනා කරන්නේ මම හිතුවා මේ මට විතරක් වෙන දෙයක්ද කියලා බලනකොට හැමෝටම හැම දේශකයන් වහන්සේ නමකටම දැන් මොකද වඩම්මගෙන යන්න එන්නේ වෙන වාහනයක් අන්තිම වඩම්මගෙන එන්නේ සමහරවිට වෙන වාහනයක්. අපි මේ බලාපොරොත්තු වෙනවා කියන එක නෙවෙයි. නමුත් අර දැන් ඔන්න ඔය ලක්ෂණය නිසා තමයි අපි ඔය තරන්නෝ කියන්නේ දැන් අද ඉතින් කෙලෙයි ගුණේ තියෙන්නේ පඩික්කම කියලා. මොකද ඒ තරමට මේක එහෙමයි. පරිහානියටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ වෙලාවේ මේ ධර්ම රත්නය ගැන කතා කරන වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට මේ ධර්මය දේශනා කරන්න දැන් බුදුරජාණන් වහන්සේට පවා සහම්පති බ්‍රහ්මරාජයා ධර්මදේශනාවට ආරාධනා කරනවා උන්වහන්සේත් වැඩ හිටියන්නේ ඒ නිසා අද උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය. ඒ ආරාධනා කිරීමත් බොහෝම ගෞරවයෙන් කරන්න ඕන. මොකද මේ ධර්ම මාර්ගයේ යනවා කියන එක නිකන් ඔළුව පුම්බගෙන නිකන් මාන්නෙන් යන ගමනක් නෙවෙයි. බොහොම නිහතමානීව බොහෝම විරහංකාරව ඉස්සරහට යන ගමනක්. ගමන. එහෙම අප යන්නේ එතකොට මේ අනෙක් කාරණාව තමයි මේ ධර්ම ගෞරවතාවය කියන එක ධර්මයට කරන ගෞරවය කියන එක අපි බොහෝම හොඳින් සිදු කරන්න ඕන දෙයක්. දේශකයන්ට ගෞරව කරන එක දැන් මම දැකලා තියෙන සමහර අපේ හඳුරන්ටත් අත්දැකීම් ඇති. සමහර තැන්වලට බනට වැඩිහම දේශකයා ඉන්න ඕන ශ්‍රාවකයා පැමිණෙනතුරු බනහන්න. ධර්මාසනයට අනේ හඳුනන්නේ තාම මිනිස්සු ආවේ නැහැ. ඉතින් එනකන් පොඩ්ඩක් ඉමු තව පැය භාගයක් පරක්කු කරන්න පුළුවන්ද? ඔය ආදී වශයෙන් දේශකයාට වෙලාවට යන්න පුළුවන් නම් ඇයි ශ්‍රාවකයාට යන්න බැරි? විශේෂයෙන් මම ගොඩක් තැන්වල බණටත් කියලා තියෙනවා. දැන් ඩුබායි නගරයේ අපේ හාමුදුරන්ගේ විහාරස්ථානයක් තියෙනවා. ඉතින් එහිදී අපි ධර්ම ප්‍රචාර කටයුතු වලට වඩිද්දී අපි දැකලා තියෙනවා බණට, පිරිතට, දානෙට වඩම්මගෙන යනකොට එන වාහනේ පවා අපේ යන්නේ සුදු වැතිරිල්ලක් දාලා අසුන් පනවල තමයි හාමුදුරන්ට වෙන් කරලා තමයි වාහනේ එන්නේ. මම මෙහෙදිත් කීප තැනකදී ඒ කිව්වා ඒක අපේ හාමුදුරුවෝ පුරුදු කරපු හොඳ දෙයක් කියලා. දැන් ලංකාවෙත් විටින් විට අපිට දකිනවා එහෙම අවස්ථාවක්. අපේ හාමුදුරුවෝ ඔක සිහිපත් කළා දැන් අපේ ඩුබයි වල ඉන්න දායකයෝත් කිව්වා මේ අපි මව් රටෙන් තමයි ආදර්ශ ගන්න ඕනේ වෙනත් රටවල් වලට. නමුත් අපේ චන්දික ස්වාමීන් වහන්සේ දැන් දේශනා කරනවා මේ අපිට දැන් ඩුබයි රටෙන් තමයි මව රටට ආදර්ශයක් ගන්න. ගන්න වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම කොහේ වුණත් කමන්නේ හොඳ දෙයක් තියෙනවා අපි ගන්න ඕන. එහෙමයි. ඉතින් අපි අන්න ඒ ධර්මයට ඇති කරගත යුතු ගෞරවය ගැනත් සිහිපත් කරන්න ඕන. අපේ දායකයන්ට ඒක ධර්ම ගාරවතාවය හැටියට අපි හඳුන්වනවා. ඉතින් අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට බුද්ධත්වයට පත්වෙච්ච දවසේ ඉඳලා පරිණිරවාණයට පත්වනතුරු 45 වසක් පුරාවට දේශනා කරපු ධර්මය අපි හඳුන්වනවා නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය කියලා. එතකොට අපි හඳුරන්නේ මේ ධර්මයේ අපි ගොඩක් තැන්වල දැකලා තියෙනවා මේ වචන තුනක් තියෙනවා ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං ආදි වශයෙන්. මේ සමස්ත ධර්මයේ තුල තියෙන මෙන්න මේ සුවිශේෂත්වය මොකක්ද කියන එකත් අපි පොඩ්ඩක් විස්තර කරගත්තොත්. ඔව් ඇත්තටම ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිවසාන කල්යාණ කියන්නේ ඇත්තටම මේ මුල මැද අග ඉතින් අතර මේක අර ස්වාකාත ගුණය විස්තර කරනකොට ඒක පැහැදිලි වෙනවා අපි ඉදිරියේදී ගැන සාකච්ඡාවට යොදාගමු එතකොට නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ සුවිශේෂ ලක්ෂණයක් තමයි ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිවසාන කල්යාණ කියලා කියන්නේ එතකොට අපේ හාමුදුරු මුලින්ම සිහිපත් කළා ත්‍රිපිටකය කියන්නේ මොකක්ද? ඒ ත්‍රිපිටකයට අයිති ග්‍රන්ථමාලාවන් මොකක්ද? ඒ පරයාප්ත ධර්මයට අයිති වෙන දෙයක් කියන එක පැහැදිලි කළා. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මූලිකවම සංගායනා කරද්දී සංගීතීකාරකයන් වහන්සේලා 84000ක් ධර්මස්කන්ධය කියන එක මේ 84000ක් ධර්මස්කන්ධය කියන එක සංගායනා කළා කොටස් තුනකට විනය සූත්‍ර අභිධර්ම කියලා. එතකොට මේක බෙදලා තියෙන්නේ විනය පිටකයේ ධර්මස්කන්ධ 21000යි සූත්‍ර පිටකයේ 21000යි අභිධර්ම පිටකයේ විතරක් වෙනම 42000. එතකොට මෙතන ධර්මස්කන්ධ ධර්මස්කන්ධ කියලා කිව්වට සමහරු දන්නේ නැහැ මොකද්ද මේ ධර්මස්කන්ධයක් කියන්නේ කියලා. ධර්මස්කන්ධයක් කියලා කියන්නේ එක නිශ්චිත ධර්මකාරණාවක් විග්‍රහ කරන කොටසක්. එක්කෝ අනිත්‍ය වෙන්න පුළුවන් එහෙම නැත්නම් දුක වෙන්න පුළුවන් අනාත්මය වෙන්න පුළුවන් එහෙම නැත්නම් රූපය වෙන්න පුළුවන් එහෙම නැත්නම් වේදනාව වෙන්න පුළුවන් පටිච්ච සම්පා ඔය ආදී වශයෙන් සඳහන් වෙන එක ධර්මකාරණයක් කියන කියන සම්පූර්ණ සූත්‍රයක් විය හැකි ගාථාවක් විය හැකි ඡේදයක් විය හැකි අන්න ඒ නිශ්චිත ධර්මකාරණයක් විස්තර කරන කොටස් තියෙනවා 84000. ඒ 84000න් තමයි මේ පරයාප්ති ධර්මයේ යුක්ත වෙන්නේ. එතකොට ඒ ධර්මයේ කොටස් තුනකට බෙදෙනවා සූත්‍ර විනය අභිධර්ම කියලා. ඒතර අපි හාඳුරු මතක් කළ බොහොම ලස්සනට මේ සූත්‍ර පිටකේ විනය පිටකේ අභිධර්ම පිටකේ මොන මොන කොටස්ද තියෙන්නේ කියලා. ඒතර මේ ත්‍රිපිටකයේ පුරාම තියෙන මේ ධර්මයට අපි හාඳුරන්නේ විශේෂයෙන් සූත්‍ර පිටකයේ තියෙන ධර්මයට නව ලෝකෝත්තර ධර්මය කියන නම පාවිච්චි කරනවා. ඇයි එහෙම කියන්නේ? ඔව් ඇත්තටම නව ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ ඇත්තටම මේ ධර්මයේ මූලිකම ඉලක්කය තමයි යමා මහ නිවන සාක්ෂාත් කරගැනීම අතර මාර්ගඵල ලැබීම. එතකොට නවලෝතර ධර්මය කියලා කියන්නේ සෝහාන් මාර්ගය, සෝහාන් ඵලය. ඒකෙන් සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය. ඊළඟට අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය. ඊළඟට අරිහත් මාර්ගය, අරිහත් ඵලය. එතන අටයි. ඒ අටට නිර්වාණයත් එකතු වුණාම නවයක් වෙනවා. ඒක තමයි නවලෝතුරා ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. ඒක ඇත්තටම මේ 84000ක් නැත්නම් අද අපි කාටත් තේරෙන විදිහට මේ ග්‍රන්ථ 57ක මේ විචිරීලා තියෙන ධර්මයේ අවසාන ඉලක්කය තමයි මොය මාර්ගඵලයක් සාක්ෂාත් කර ගැනීම. ඒ නිසා තමයි මේ නවලෝතුරා ශ්‍රී සද්ධර්මය. ඒ ඇත්තරම සෝහාන් මාර්ගය ගත්තොත් ඉතින් සෝතාපට්ටි මාර්ගයටපත් වෙනකොට ඉතින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසිකෙන් සංයෝජන අයින් වෙනවා. ඊළඟට මේ ඇත්තටම මේ සෝතාපන්න වෙනකොට පුදුම වාසියක් ඉතින් මේ සාංශාරික සත්‍යයට ලැබෙනවා. මොකද සතර අපායේ දොර සම්පූර්ණ වැහෙනවා. වැහෙනවා. ඊළඟට මොනම හේතුවක් නිසාවත් ආත්ම හතකට වඩා උපදින්නෙත් නැහැ. ඉතින් ඊළඟට බලපහම ඉතින් කිසිම බියක් ඇති කරගන්න දෙයක් නැහැ අපායකට වැටෙනවා කියලා. ඒ ඒ වගේ පුදුම සහනයක් අර අර උපමාවකින් මම හිතන්නේ මේ අනවතග්ග සම්මුත්තේ සඳහන් වෙනවා මේ විශාල දැන් මහමරු පර්වතයේ නිපුන්ති ගල්කට අතකුයි අරගෙන තථාගතයන් වහන්සේ අහනවා මෙතන තියෙන ප්‍රමාණය දැන් මේකේ තියෙන ප්‍රමාණ සංසන්දනය කරන. ඉතින් වික්ෂුන් වහන්සේලා කියන්නේ ස්වාමීන් මහමෙර පර්වතයේ මොනතරම් විශාලද? ඉතින් කියනම සෝතාපන්න වුණාට පස්සේ මෙන්න මේ මේ කන්ද මේ මහමෙර පර්වතයේ තරම් දුක් ගොඩක් විඳින්න තියෙන ගොඩක් දුක් ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒ ළඟට විඳින්න තියෙන මෙන්න මෙතන මේ ඔව් අර මසංගෙඩියේ උපමා මසංගෙඩිය. මසංගෙඩිය හතක් කරගෙන ඒ කියන්නේ අර උපරිම සෝවන් කෙනෙක් උපදින්නේ ආත්ම භාව හතක් නිසා ඒ හතේදී විඳිය හැකි දුක් වෙන්නේ මෙන්න මෙතන සුළු ප්‍රමාණයක්. සුළු ප්‍රමාණයක්. ඒක සෝවන් ඵලයටපත් වීම නිසා නිදහස් වෙච්ච දුක අර මහ පොළොවේ පස්ස මහ පොළොවේ පස්ස සමානයි. ඊට ඇතුළේ ඊළඟට සකදාගාමි දැන් මාර්ගයට සකින් ආගාමි සකදාගාමි කියලා කියන්නේ. ඉතින් වරක් මේ මනෝලෝකයට එනවා. කාම ලෝකයට. ඔව් කාම ලෝකයට එන පුජ්‍යලයා. ඉතින් සකදාගාමි වෙනකොට ඉතින් අතර අර කාමරාග පටික කියන මේ ඉතින්දී පොඩ්ඩක් අපි හැමෝටම මට දැනගන්න කැමතියි. දැන් ඔන්න අපි හිතමු මේ භවයේ කවුරු හරි කෙනෙක් සෝවන් වුණා කියලා. එතකොට එයා ඊළඟ මේ භවයේදීම රහත් උනේ නැහැ. රහතෙන්නේ නැතුව මැරෙනවා. මැරෙනවා. මැරිලා ආපහු මනුෂ්‍ය ලෝකයකම ඉපදුනොත් ඒතකොට එයා උපතින්ම සෝවන් නේද? ඔව් ඇත්ත වශයෙන්ම දැන් එතනදී තියෙනවා මේ එහෙම මට නම් තමයි මම ස්වාමීන් වහන්සේ දන්නවත් දන්නේ එහෙම මනුලොව සෝතාපන්න පුජ්‍යලයක ඉපදිච්ච විත්‍යක් සඳහනක් නම් දකින්න එහෙම දැකලා නැහැ එහෙම නැහැ ඇත්තට මම බුද්ධ කාලයේදී එහෙම කෙනෙක් උපදිලා ඉන්නවා කියලා කොහෙවත් සඳහන් නෑ සඳහන් වෙලා නෑ අපි දන්නේ නෑ ඒ කියන්නේ මේ ධර්මයක් අනුව ඇත්තටම දැන් දිව්‍ය ලෝකවල නම් ඉතින් ඇත්තටම එහෙම පහළ වෙනවා නමුත් මේ උපාතික වශයෙන් නමුත් මනුලෝක අපි කියන්නේ මනුලෝක පහළ වෙන්නට බාධාවක් කියලා නෑනේ ධර්මානුකූලව. ඔව් එහෙම සඳහනක් නෑ. කාම ලෝකයේ කොහේ හරි උපදින්න පුළුවන්. ඔව් මනුලෝක එහෙම උපදින්නේ නෑ කියලා කොතනවත් එහෙම අවධාරණය කරලා නෑ. එහෙම. ඉතින් හැබැයි එහෙම සඳහනකුත් නෑ ඉතින් මේ <laughs> මම අහලා තියෙනවා දැන් සමහර අය මැරිලා අපහු උපදිනවා සෝවන් වෙච්ච අය එතකොට ඒ අයට කියන වචනයක් තමයි ජාතසෝතාපන්න. ඒ කියන්නේ උපතින්ම සෝවන්. එතකොට අපේ හඳුරු කියපු විදිහට ප්‍රසිද්ධ චරිතයක් නැහැ. මෙන්න මේ මෙයා ජාතසෝතාපන්න. ඉපදම සෝවන් කෙනෙක් කියලා මේ ත්‍රිපිටකය තුල කොහේ හරි සඳහන් වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ජාත සෝතාපන්න කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ එහෙම කවුරු ඉපදිලා තියෙන කෙනින්ද. එතකොට ඒක කාම ලෝකයේ මේ මනුෂ්‍ය ලෝකයේ වේ හැකි. එහෙම නැත්නම් අපේ හාමුදුරු කිව්වා වගේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක එක. බොහෝ සෙයින්ම ඇත්තටම දිව්‍ය ලෝකවල තමයි එහෙම පහළ වෙන්නේ බ්‍රහ්ම ලෝකවල. මනුලෝක නම් එහෙම සඳහනක් ඇත්තෙම නැහැ ඉතින්. එහෙම. එතකොට සකදාගාම වෙනකොට අර කාමරාග පටික කියන එක දැන් අර සෝතාපන්න ඉච්ච කෙනත් ඇත්තරම පංචකාම සම්පatti විඳිනවා. එහෙම හැබැයි ඉතින් අර ඕලාරික විදිහට මේ කම්සප් විඳිනවා කියන එක සෝතාපන්න වෙනකොට දැන් කොහොමද යා නිත්‍ය සීලය අන්ත සීලය ආරක්ෂා කරන කෙනෙක් නෙහේ. හැබැයි සෝතාපන්න වෙනකොට කාමරාගයේ මඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ශික්ෂණ විශාකාවසත් නේද විවාහ වුණාට විවාහත් වුණානේ සෝතාපන්න. ළමයිනුත් ගොඩාක් හම්බුණානේ. එතකොට සකදාගාම වෙනකොට තමයි අර කාමරාග පටයක දෙක ටිකක් එකක් සම්පූර්ණ නෙවෙයි අර ඕලාරිකව තියෙන ටික සාමාන්‍ය තුනී වෙලා යනවා. එතකොට සකදාගාමි මාර්ගය ඊළඟට අනාගාමි මාර්ගයේදී අර කාමරාග පටක කියන සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම නැති වෙලා ඉතින් නගාමි අනාගාමි නැවත මේ කාම ලෝකයට එන්නේ නැහැ. කාම ලෝකයට නැවත උපත්යක් වශයෙන් එන්නේ නැහැ. එතකොට අනාගාමී වුණා කියන්නේ ලොකු දෙයක්. මොකද කෙලින්ම සුද්ධාවාස අඹලෝ විතරයි අනාගාමී උත්තමේ උපදින්නේ. ඊළඟට අරහත් කියලා කියන්නේ ඉතින් අර උද්ධම් භාවයේ සංයෝජන සියල්ලම. උකට අපි හඳුනන තවත් පොඩි දෙයක්. දැන් අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා නැවත කාම ලෝකේ උපදින්නේ නැති බව ඇත්තයි. ඔව්. එතකොට අපි දන්න සුද්ධාවාස බ්‍රහ්ම ලෝක තියෙනවනේ අවියා අපසුදස්ස සදස්ස යකනිට කියලා. ඒ ලෝකවල යම් ප්‍රමාණයක් උපදිනවද? ඒ කියන්නේ දැන් අපි හිතමු කවුරු හරි මැරිලා අනාගාමී ඵලයටපත් වෙලා ඔව් පිරිනිවන් පාලා ගිහිල්ලා උපදිනවා මේ සුද්ධාවාස බ්‍රහ්ම අවිහ ලෝකේ. ඒකේ ආයු ප්‍රමාණයක් ඉඳලා ඉවර වෙලා ආපහු අවි සුදස්ස බ්‍රහ්ම ලෝකේ ඉපද එහෙම එකක් තියෙනවද නැත්නම් එක සැරේද? නෑ ඇත්තටම එතනදී සඳහන් වෙනවා සමහරලාට මේ ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉහළටම යනවා කියලා. ඒකේ චුත වීමක් නෙවෙයි මම හිතන්නේ. දැන් අවිජය අතප්ප සුදස්සී සුදස්සාකනිට දක්වාම එහෙම ඒ ධ්‍යාන විස්තර කරන තැන්වලදී මම දැකලා තියෙනවා එහෙම කෙලවරටම ගිහිල්ලා එතනදී පිරිනවම් පානවා කියලා. එතකොට මම හිතන්නේ දැන් අවිහ භක්ම ලෝකෙන් චුත්ත වීමක් නැතුව ඊළඟ භක්ම ලෝකෙට යන ස්වභාවයක් දන්නේ නැහැ. ඒ ධ්‍යාන බලයෙන් ධ්‍යාන බලයෙන් එහෙම යන ස්වභාවයක් වෙන්න ඕන. මොකද පැහැදිලිවම සඳහන් වෙනවා අර මුල් මුල් භ්‍රම ලෝකවල ඉඳලා අර අකනිටාව දක්වාම එහෙම මේ අනාගාම මාර්ගඵලලාභී. ඒකට කාමරාග පටික දෙක ප්‍රහාණය කරපු අනාගාමී ඵලයට පත් වෙච්ච උත්මය නැවත කාම ලෝකෙට පිවිසෙන්නේ නැහැ. ආය කාම ලෝකෙට උපත්යක් නැහැ. අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනාගේ කාර්යභාරය මොකද ඊළඟට? ඒ ඇත්තටම අනාගාමී ඵලය කියලා කියන්නේ ඉතින් ඇත්තටම දැන් මේකේ මාර්ගයේ ඵලය දැන් ඒක තමයි මේ අර ධර්මයේ විස්තර කරනකොටක් තියෙන ඉතින් ඇත්තටම මේකට කාලයක් මාර්ගය ලබනකොටම ඉතින් ඵලය ඒ චිත්තක්ෂණයම ලැබෙනවා. එතනම ලැබෙනවා. එතනම ලැබෙනවා. ඉතින් ඒකට කාලයක් කියන්නේ නැහැ. හැබැයි මාර්ගයේ ඉන්න කාලයක් යන්න පුළුවන් නේද? මාර්ගයේ ඉන්න කාලයක් යන්න පුළුවන්. නමුත් ඵලයේ මාර්ගයේ ලැබුවම ඉතින් ඵලයේ මොහොතේම ලැබෙනවා. ඉතින් සාමාන්‍ය ලෝක විනාශය වෙන්න තියෙනවා නම් ඒ ධර්මයේ සඳහන් වෙනවා. ලෝක විනාශයවත් වෙන්නේ නැහැ කියනවා කෙනෙක් මාර්ගය ලැබලා ඵලය ලබන කන් ඒ තරම් මේකේ ශක්තියක් තියෙනවා. තියෙනවා. ඔව්. එතකොට ඊළඟට රහත්තන් වහන්සේගේ ඉතින් අර තියෙන අනුසය තාම මේ කෙලෙස් ධර්ම උද්දම් භාගයේ සංයෝජනේ රූප රාග අරූප රාග මානොද්දච්ච විද්‍යා කියන ඒ සංයෝජනත් ඔක්කොම අයින් කරලා උන්වහන්සේ මහා පිරිසුදු තැනකට පත් වෙනවා ඒ තමයි රහතන් වහන්සේ. ඒ தത്വයට පත් වෙන්නට මඟ කියලා දෙන ධර්මයේ තමයි මේ නවලෝතර ධර්මය. ඒක එතන එතනම කිව්වේ තයි. ඊළඟට එතන නිවනත් එකතු වෙනවා. ඒක ඇත්තටම අරහත් ඵලයටපත් වෙච්ච කෙනා සාක්ෂාත් කරන නිවන. උත්තරීතර தත්වය. ඒක ඇත්තට මේ නිවනක් දැන් අපි සාමාන්‍යයෙන් ඒ ගැන සඳහනක් කරන්න ඕනේ. මොකද නවලෝතර ධර්මයේ අවසානාංගය තමයි නිවන. ඒක වෙනම දක්වලා තියෙන එක මේ උත්තරීතර தත්වයක්. එතකොට මේ දැන් අපි ඉතින් නිවන් සප ලැබේවා කියනකොට දැන් නිවන ගැන කතා කරොත් ඉතින් මිනිස්සු බණ ඇහුවේ නැතත් ඔය බණ අහන වෙලාවෙ එළියෙන් හිටියත් ස්වාමීන් වහන්සේ ඉතින් නිවන් සපල දේවා කියනකොට මිනිසුන්ට ඉබේම සාදු කිය වෙනවා වෙන සාකච්ඡාවල හිටියත් දර වචන හිටියම සාදු මේ මොකද ඒ තරම් ප්‍රියයි අපේ අයට මේ නිවන එහෙම හැබැයි ඉතින් මේ ගොඩක් වෙලා තියෙන දැන් මේ අපේ බොහෝ දෙනාට නිවන් දකින්නත් ඕන හැබැයි නැවත උපදින්නත් ඕන එහෙම ප්‍රශ්නකුත් තියෙනවා මොකද මේ <laughs> නිවන නිවංශප බොහොම කැමැති හැබැයි උපදින්නේ නැහැ කියනකොට ටිකක් මෝන පොඩ්ඩක් මේ කොච්චර නිවන් දකින්න කැමති වුණත් හෙට නිවන් දකින්න තියෙනවා කිව්වොත් පස්ස ගන්න අය ඉන්නවා. ගෙදරට ගියෙන්න බැරි වුණා කියන ඒක තමයි මේ කෙලස් වල ඇති. එතකොට දැන් නිවන ගැන අපි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් සඳහනක් කළොත් ඇත්තටම මේ නිවන කියන එක දැන් අපි අපි මේක විශේෂයෙන්ම කතා කරන්න ඕන මේ මොකද වෙන ආගමක කෙනෙක් හරි කවුරු හරි ඇහුවොත් ඔයගොල්ලෝගේ අවසාන නිට්ඨාව මොකක්ද? අවසාන ප්‍රතිඵලය. ඉලක්කය. ඉලක්කය. ඒක අපි නිවන කියලා කියන්නේ නිවන මොකක්ද කියලා හෙව්වොත් ඉතින් සාමාන්‍යයෙන් තේරුම් ගත නැති කෙනෙකුට අපි චතුරාර්ය සත්‍ය අවබෝධය ඒ විදිහට කිව්වොත් යාට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක නිවනේ අර්ථ රාශියක් තියෙනවා. නමුත් අපි මේක තේරෙන විදිහට හැමෝටම ධර්මයේ දන්නේ නැති කෙනෙකුට පවා යමක් සරලව වටහා ගන්න පුළුවන් විදිහට කිව්වොත් එහෙම කිව්වොත් ඇත්තටම දැන් මේක අපි අර්ථ දෙකක් ගත්තොත් මොන කෙනෙකුට ඒක තේරෙනවා. දැන් ඇත්තටම දැන් අපි නිවීම අර්ථයෙන් නිවන කියලා ගන්නවා. නිවීම අර්ථයෙන්. දැන් ඇත්තටම දැන් එතනදී අපිට කියන්න පුළුවන් මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවා. දැන් ඇත්තටම මේ ලෝකේ ගිනි ගන්න තැනක් මොනවද ගිනි ගන්න දැන් මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ගින්නක් තියෙනවා ලැබුවේ. ඔව් ඒවත් එක්තර ගින්නක් තමයි. ඒකත් ඇත්තටම මෙතන කියන්නේ අර 11 ගින්න. 11 ගින්න. ඔව්. ඇත්තටම රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න, ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුම්නස් ගින්න, උපායාස ගින්න කියන මෙන්න මේ ගිනි ජාලා 11න් මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවා. මේ ගිනි ගන්න තැනක් නැහැ. දිව්‍ය ලෝක ගිනි ගන්නවා, භ්‍රම ලෝක ගිනි ගන්නවා, අපාය ගිනි ගන්නවා, මනෝලෝක ගිනි ගන්නවා. ඒ අපේ බඩගින්නක් තියෙනවා. ඔව් ඒ ඇස්සේ කුසගින්නක් තියෙනවා. දිගජ්ජා පරමාරෝග. ඔව්. ඒතකොට මේ සියලු ගින්නයන්ගෙන් මේ පත්තු වීම වලින් හැම තැනම ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න නැති එකම තැන තමයි මෙන්න මේ නිවන. ඒකත් එහෙම කෙනෙකුට කිව්වම හරි අමුත්තක් වෙනවා. එහෙනම් මේව ෂේම භූමියක් තියෙනවා කියලා කෙනෙකුට දැනෙනවා. ඊළඟට නිවන කියන අර්ථය අපි ගත්තොත් දැන් තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියන්න පුළුවන්. දැන් නිවාන කියලා කියන තැන ඇත්තටම වාන කියන්නේ තෘෂ්ණාවට දැන් අපි වරද නියන්නක් අපි දැන් ප්‍රතිෂේධාර්ථ නිපාතයක් දාපුවාම නිවාන. එතකොට තෘෂ්ණාව නැත. ඇත්තට මේ ආශාව බැඳීම මෙන්න මේ ලෝභකමත් එක්ක තමයි මේ සියලුම කරදර තියෙන්නේ. මේ ලෝකේ තියෙන ලොකුම අර්බුදය තමයි අපිට නොතේරුණාට මේ ලෝකයේ තියෙන භයානකම අර්බුදය තමයි ආශාවන තමයි කැමැත්ත. කැමැත්ත ඔව් මේ තෘෂ්ණාව. මේ තෘෂ්ණාවත් එක්ක තමයි මේ ලෝකයේ සියලු සත්වයෝ මේ විදිහට දුක් විඳින්නේ. එතකොට දැන් මේ තෘෂ්ණාව යම් කිසි තැනක නැත්තම් එතන නිවන. ඒත් අතරනේ වාන කියලා කියනකොට දැන් අපි නිබ්බාන කියලානේ පාළෙන් අපි කියන්නේ. එතකොට සිංහලෙන් අපි කියන නිවන කියලා සංස්කෘත භාෂාවෙන් නිර්වාණ කියලා කියනවා. අපිට නිබ්බාන කියන එකත් චූට්ටක් තේරුම් ගන්න වටිනවා. නිවාන කියන එකේ වායන්න ඇතුලේ තියෙන ස්වරේ තමයි ආයන්න. දැන් අපි ඉංග්‍රීසි භාෂාවේ නම් අපිට ස්වරේ වෙනම නිසා සමන් කියලා ලිව්වොත් S A අකුර එනවා. නමුත් සිංහල භාෂාවේ ඒ අකුර ඇතුලේමයි ස්වරේ තියෙන්නේ. ඒක වාක්‍යන අල්වයන්නයි ආයන්නයි. ආයන්නයි. ඒතර අල්වයන්නට අපි අල්බයන්නක් ආදේශ කරගන්නවා. එහෙනම් ව්‍යාකරණේ හැටියට. ඊට පස්සේ ආල් බයන්න දෙකක් කරන එකට අපි දිත්ත කරනවා කියන එක. අර ආයන්න පමුණුවාම නිබ්බහාන කියලා පද හැදෙනවා. ඒතර නිබ්බහාන කියලා කියන්නේ තෘෂ්ණාව නෑ කියන එක. ඒකෝර තෘෂ්ණාව නැත්තම් ඇත්තටම දැන් අපිට ඕක තේරෙන්නේ නෑ. බලන්න ලෝකේ කොච්චර මිනිස්සු මරුණත් මිනිස්සුන්ට ගාණක් නෑ. නමුත් අපි කැමති අපි ආස කරන කෙනෙක් මරුණොත් අදාපුදේ. ලෝකේ කොච්චර බැංකු කැඩුවත් හොරකම් කරත් මොනවත් අපිට වගේ වගක් නෑ ඉතින්. නමුත් අපි කැමති ඉදිකටක දෙයක් නැති වුණොත් අර වගේ කැමැත්ත ආපු ගමන් නැතන අර්බුදේ. එහෙමනම් ඒක යම් කිසි තැනක නැහැ කියලා කියන්නේ ඒ සැනසෙල්ල වචනෙන් කියන්නෙම කරන්න පුළුවන්කමක් නැහැ. ඕක තමයි නම ලෞතර ධර්මය. එහෙමයි. අපේ හාමුදුරුවෝ කාලානුරූපීව නව ලෝකෝත්තර ධර්මය ගැන කෙටි විවරණයක යෙදුණා. පින්වත්නි අපි දන්නවා මේ ලෝකේ ජීවත් වෙන ඔබ මම අපි හැමෝටම පොදුවේ කියන වචනයක් තමයි අපි හන්නේ සත්වයා කියලා කියන්නේ. සත්වයා කියලා කියන්නේ මූලිකව ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ආසක්ත කරගෙන ඉන්නේ. ඒකේ ඇලුන තණ්හාවෙන් උපාදානයෙන් අල්ලගත්ත. එහෙම නැත්නම් මේ පංචස්කන්ධය මමය, මගේය, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා. තණ්හා මාන දිටි වශයෙන් අල්ලගත් එක්කෙනාට කියන නම තමයි සත්වයා. ඒ සත්වයා සසරට බැඳලා තියෙන රැහන් තියෙනවා 10ක්. ඒ 10ට තමයි දස සංයෝජන කියලා කිව්වේ. දැන් අපි මම මේ කියන්නේ අපි හාමුදුරුවෝ කියපු දේ සංක්ෂේප වශයෙන්. එතකොට මේ දස සංයෝජන වලින් සත්වයා සසරට බැඳිලා තියෙන කම්ම සත්වයා මේ සංසාරේ දුවන කම්ම තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා දුවන කම්ම ජාති ජරා ව්‍යාධි මරණ ආදී අප්‍රමාණ දුක්වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා යන මේ ගමනේ විඳපු දුක මෙතකයි කියා නිම කරන්න බෑ. එතකොට මේ සියලු දුක්වලට මුල මෙන්න මේ සත්වය සසරට බැඳලා තියෙන එක. ඒ බැඳෙන් නිදහස් වුණා නම් අර දුකෙන් නිදහස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සිද්ධ කරන්නේ මොකද්ද? මෙන්න මේ බැමි ලිහන විදිය පැහැදිලි කරනවා. එතකොට බැමි ලිහන විදිහ ආකාර 8කින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා සෝතාපට්ටි මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, ඊළඟට අරහත් මාර්ගඵල වශයෙන් දක්වලා තියෙන්නේ ඒ බැමි ලිහන ක්‍රමය. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයට අනුගත වෙලා ත්‍රිශික්ෂාව පුරුදු කරන කෙනා අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදී ඒ බැමි එකින් එක එකින් එක ලිහාගෙන යනවා. ඒ බැමි ලිහලා දැම්මට පස්සේ අරහත් ඵලයටපත් වුනහම දසවෙනි බැම්මත් ලිහලා දැම්මට පස්සේ ඒ තැනත්තා නැවත සසරට අයිති වෙන කෙනෙක් නෙවෙයි. සසරින් නිදහස් වෙච්ච කෙනෙක්. නැවත යා සසරට ඒමක් නැහැ. සසරට ඒමක් නැති හින්දා අර අපේ හාමුදුරු මතක් කරපු විදිහේ 11 ගින්නට අහු වෙන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ ආදී ගිනි වලට අහු වෙන්නේ නැහැ. ඒ ගින්නට අහු වෙන්නේ නැති නිසා ගින්න අහු වෙච්ච ගින්න නිවා දාපු නිසා ඒ උත්තමයා උතුම් නිවනින් නිවි සැනසුණු පුද්ගලයෙක් කියන එක අවධාරණය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ නිවේෂණ සීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු දේ තමයි මේ ධර්මයේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අනුගමනය කරලා අපි ඒ ඵලය සාක්ෂාත් කරගන්න වෑයම් කරන්න ඕන. ඉතින් අපි හාඳුනන මේ නවලෝකෝත්තර ධර්මයට ඇයි ස්වාඝාත ධර්මය කියලා කියන මේ ධර්මයේ හඳුන්වන ಗುಣ කීපයක් තියෙනවානේ අපි පාවිච්චි කරන විතර දහම් ගුණ වන්දනා කරන වෙලාවට. ඇත්තටම සාක්කාත ඇත්තට මනාකොට දේශනා කරන ලද ධර්මයක් කියන එක. සුක්ඛාත කියනවා. සුක්ඛාත. මනාකොට දේශනා කරන ධර්මය. ඒක ඇත්තටම මේ එතකොට මනාකොට දේශනා කරන කියන ධර්මයෙන් ඉතින් අපි බොහෝ දෙනා දන්නවා. ඉතින් මුල මැද අග කියන මේ තුන් තැනම තාම පැහැදිලි. එහෙනම් ඇත්තටම අපි හැමෝම අපි සරලවම කාටත් තේරෙන විදිහට කතා කරොත් ඇත්තට දැන් බලන්න මේ ධර්මයේ දැන් අපි ධර්මයේ කියවනවා. ධර්මයේ කියවනකොට මම හිතන අපේ ස්වාමීන් වහන්සේටත් එහෙමයි කාටත් එහෙමයි. අපි දැන් සූත්‍ර දේශනා කියවනකොට මම හොඳට බලපු දෙයක්. දැන් අපි දිග සූත්‍ර දේශනා කියවනවා. ඉතින් මේ සූත්‍රය අපි කියවලා තව නිකායක නැත්නම් අපි හිතමු දැන් දීඝ නිකායේ සූත්‍රයක් කියවලා අපි අංගුත්තර නිකායේ සූත්‍රයක් කියවුවාම කවදාවත් අර අර දීඝ නිකායේ කියපු කරුණ වලට විරුද්ධ වෙන්නේ නැහනේ. පුත්‍ර නිසා එකම R1ට යනවා. ඒක හිතාගන්නත් බෑ. ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රතිවිරුද්ධ අදහසක් නෑ. ඉතර මහ විශාල ධර්මස්කන්ධයක් තිබ්බත් අන්න අතන බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා මෙතනයි මෙහෙම දේශනා කළේ කියලා ශ්‍රාවකයාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඇත්තට ඒක මේ හිතලා බලනකොට ඒක ඒ අත්දැකීම අපේ ජීවිතවලින් දැක්කහම දැන් ඒ අත්දැකීම කියලා කියන්නේ පසුගිය දවසක මේ මම පුංචි අපේ ස්ථානයකට පුංචි ව්‍යවස්ථාවක් ඇදුවා. ඒ පොඩි ව්‍යවස්ථාවක් ඒ ස්ථානේ පවත්වන්න අපේ සංඝයාට ව්‍යවස්ථාවක්. සමහරවිට මම ව්‍යවස්ථාවේ මට මතක හැටියට කරුණු 15ක් විතර තමයි මේකට ඇතුළත් වුනේ. නමුත් මම මුලින් දාපු කරුණ 8 9 වෙනකොට කැඩිලා තිබ්බා මම හදපු ව්‍යවස්ථාවේ. ඒ ඒ ලියපු ටික වෙලාවටම මුලින් ටික වෙලාවටම එතකොට මේ දැන් මම හදපු ව්‍යවස්ථාව මට හිතා එතකොට මේ පළවෙනි කාරණේ අටවෙනි කාරණේ කැඩෙනවානේ කියලා පස්සේ මට තේරුණා. ඒකට බුදුරජාණන් වහන්සේ මෙච්චර දේශනා 45ක් තිස්සේ කරපු දේශනා තිස්සේ එක එක පුද්දලන්ට විවිධාකාර දේශනා සිද්ධ කළා. අද කිසිම ප්‍රාඥයෙකුට කියන්න බෑනේ අතන බුදුරජාණන් වහන්සේ මෙහෙම තියනවා මෙතන තියනවා එහෙනම් ඒක කොහොමද වෙන්නේ කියලා. කොහොමද හඳුනන්නේ ඒක වෙන්නේ? ඇයි ඒ විශේෂත්වය? එහෙම වරදින් නැති වෙන්න හේතුව මොකක්ද? වරදින් නැති වෙන්න ප්‍රධාන හේතුව උන්වහන්සේ සරුවත් නැහැ. ඒ සර්වඥතා ඥානෙ සහ අවබෝධයට පත් වෙලා කරන ප්‍රකාශය. හරි. අවබෝධයට පත් වෙලා උන්වහන්සේ ඉතින් ඒක මේ දේශනා ඇත්තට මේක තමයි අවබෝධයට පත් වෙලා කරන ප්‍රකාශන. එතකොට ඉතින් ඇත්තටම ස්වාක්ඛාත ඉතින් මනාකොට දේශනා කරන ලද දෙයක් කියලා ඉතින් ඇත්තටම එකම පැහැදිලි වෙනවා. ඒක ඇත්තටම දැන් අපි ගැඹුරු ධර්මයේ පැත්තක තිබ්බා. දැන් බලන්න අපේ ධර්මයේ සඳහන් වෙනවා මේ මේ කථාගත ධර්මයේ නිකන් ශ්‍රවණය කළා තේරිච්ච නැති අය. දැන් අර මණ්ඩුක දිව්‍ය පුත්‍රයා හැමෝම හඬට හඬ අහලා දැන් මේ සර අවබෝධයටපත් වෙලා නෙවෙයි නෙවෙයි එතකොට දැන් මේ ධර්මයේ එතකොට මනාකොට දේශනා කරා කියන එක 100ක් තහවුරුනේ හඬ අහලා දැන් ඔය මේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා තියෙනවා ඉතින් ඊළඟට ඔය වගේ කතාන්තර මේ ධර්මයේ තුල ඕන තරම් තියෙනවා ඒ නිසා මේ ධර්මයේ දැන් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ දේශනා කළා. අද වෙනකන් කිසිම කෙනෙකුට ඒක එහෙම නෙවෙයි කියලා කියන්න දෙයක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තකින් තිබ්බත් මේ ධම්මපදයේ තියෙන දහම් කොටසක් හරි ඊළඟට සරල දහම් කොටසක් හරි කිසිම කෙනෙක් මේ දක්වා ඒ ධර්මයට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ පහළ වෙලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ කාන්තේම ස්වාක්කාතයි. එහෙම ඒත් එකම අපි හඳුරන්නේ දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය අතරේ තියෙනවනේ මේ ආනුපුබ්බී කතා සහ සාමුක්ඛංශික දේශනා කියලා ක්‍රම දෙකක්. ඔව්. එතකොට මේ අනුපිළිවෙල කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ මුල ඉඳලා කොහොමද සරල තැන ඉඳලා ගැඹුරට යන්නේ. ඒ ගැන පොඩ්ඩක් අදහසක් කිව්වොත්. ඇත්තටම අනුපිළිවෙල කතාව සඳහන් වෙන ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ බොහොම අර දාන කතා එහෙමයි සීල කතා සග්ග කතා ඉතින් කාමයන්ගේ ආදීනව මේ නික්කම්මේසානිසංස මේ විදිහට අන්තිම ප්‍රතාරිතන් වහන්සේ ඒකට හැම තිස්සෙම බුදුහාමුදුරෝ එහෙම දාන කතාවෙන්මද පටන් ගන්න එහෙම නැති වෙන ගැඹුරු බහක් හැම තිස්සෙම ඒක තමයි දැන් සමහර අවස්ථාවල දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා හරිම විචිත්‍රයි සමහර වෙලාවට දැන් සංගීතඥෙක් ආවොත් උන්වහන්සේ දැන් එතනදී අර සාමාන්‍ය ස්වરૂපය තමයි දාන කතා, සීල කතා, සග්ග කතා, කාමණං ආදීන. නමුත් ඒ අවස්ථාන රූපීව බුදුරජාණන් වහන්සේ හරිම පුදුම විසිතුරුයි. දැන් සතාගතන් වහන්සේ ළඟට ගෝපල්ලෙක් ආවොත් මේ ගොපලුකම ගැන බුදුරජාණන්ට කතා කරනවා. එහෙනම් අන්තිමට දැන් අපි ඕන පුද්ගලෙක් කැමති ඉන්න Taman දන්න විශේෂ ගැන කතා කරා කරනවා. ඒක සතාගතන් වහන්සේ ඒ විශේෂ ගැන කොහොමද හරක් කීයේද? හරක් මේ කිරි ගන්න හරක් කීයේද? මේ හරක් බලා ගන්න කොහොමද? ඉතින් ගෝපල්ලා උඩ පැන පැන උත්තර දෙනවා. මොකද එයා දන්න දේ. දන්න විශේෂ නිසා. අන්තිමට ගෝපල්ලා දන්නෙත් නෑ අවබෝධයට එනකන් නැගිටිනකොට මාර්ගඵලලාභී. සංගීතඥෙක් ආවත් එහෙමයි. දේශපාලඥෙක් ආවත් එහෙමයි. සතාගතන දේශපාලනය ගැන කතා කරනවා. අන්තිමට දේශපාලඥයා මේ මාර්ගඵලලාභී බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ මේ ධර්මය පිළිබඳව ඉතින් ඇත්තට පුදුම තරම් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ඉතින් මේ ධර්මයේ කියවගෙන යනකොට මේක ඒ කාන්තෙම අපට තේරෙන ඇත්තම සාකච්ඡායි. දැන් අපේ හාමුදුරුවොත් අපිත් ධර්මය අධ්‍යයනය කරනකොට විශේෂයෙන් අපි අවබෝධය සඳහා ඒ වගේම ශ්‍රාවකයන්ට දේශනා කිරීමට ධර්මය අධ්‍යයනය කරනකොට ත්‍රිපිටකය කියවනකොට ඒ ධර්මයේ තියෙන निराமிස සෝය අපි අත්විඳිනවා. ඒ ධර්මයෙන් ලැබෙන ප්‍රීතිය, ධම්ම ප්‍රීතිය බොහෝම ඉහළින්ම දැනෙනවා. අපි දන්නවනේ අපි හන්දන දැන් පීති සම්බොජ්ජංගය කියලා කියනවා. ධර්මයේ පිළිබඳව නැවත නැවත ආවර්ජනය කරනකොට මෙනෙහි කරනකොට ඒ ලැබෙන සුවය මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම සුවයක් දැනෙනකොට මේ ධර්මයේ තුලින් අනේ මම මේ සරණ යගියේ එවන් වටිනා ධර්මයක ධර්මයක් නේද කියන එක අපිට වඩාත්ම දැනෙන්නට ගන්නවා. එතකොට යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ පිළිබඳව ගෞරවයක් සෙනෙහසක් ඇති කරගත්තොත් ඒ ධර්මයට අනුකූලවම තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න උත්සාහවත් වෙනවා. ඒතර හැබැවින්ම ධම්මං සරණං ගච්ඡාමි කියලා තහම් සරණ ගිය කෙනා ශ්‍රද්ධාව තව තව ඒ ධර්මයේ කෙරෙහි ඇති කරගන්නවා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. මට මේ ධර්මයේහි සරණ පිළිසරණ හැරුණකොට වෙනත් සරණ නැහැ කියන ගෞරවයේ විශ්වාසය ඇතුව කටයුතු කරන. එහෙම කටයුතු කරන්න කරන්න ඒ තැනත්තාගේ තෙරුවන් සරණ යාම ස්ථාවර වෙනවා. ශ්‍රද්ධාවෙහි පිහිටන පිහිටන හොඳින්. ඒතර ශ්‍රද්ධාවෙහි පිහිටන කෙනාගේ මේ නිර්වාණගාමී මාර්ගයේ ගමන ස්ථාවරයි. මොකද ශ්‍රද්ධා මූලිකා සබ්බීපි කුසල ධර්මා. ශ්‍රද්ධාව තමයි හැම කුසල ධර්මයකට මුල් වෙන්නේ. ඒතර ඔබ ශ්‍රද්ධාව වැඩි කරගන්න නම් කල යුත්තේ මේ වාගේ ධර්මයේ වැඩි වැඩියෙන් අහන්න ඕන. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. බණපොත් කියවන්න ඕන. ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට ධර්ම ප්‍රීතිය අත්විඳින්නට ඔබ වෑයම් කරන්න ඕන. මොකද ඔබ අපි හැමෝම ලබා තියෙන මේ ලොකු දුර්ලභ භාගයක්. ඉස්සර නම් අපේ හාමුදුරනේ බණක් අහන්න ඉරිද වෙනකන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් බදාද වෙනකන් ඉන්න ඕනේ. දැන් එහෙම නෙවෙයි. දැන් බෞද්ධ නාලිකාව ආරම්භ කරාට පස්සේ TV channels 10කට වැඩිය බෞද්ධ වැඩසටහන් වෙනුවෙන් ආරම්භ වෙලා තියෙනවා. ඊට අමතරව වෙනත් වෙනත් channels වල දැන් ගොඩාක් බණ ධර්ම සාකච්ඡා යනවා. ඉතින් මේ ලැබිච්ච දුර්ලභ භාගයෙන් ඔබ ප්‍රයෝජන අරගෙන අවසනදී අර පුංචි දෙයක් මතක් කරනවා අර ඕනම දෙයක් අර සුලභ වෙනකොට ඒකේ වටිනාකමත් ටිකක් අඩු වෙන දෙයක් තියෙනවා. ඒක අඩු වෙනවා. ඉතින් අත්‍තරම දැන් අපි ගත්තොත් අර සාමාන්‍යයෙන් මොනවද දුප්පත් තැනක පුංචි දරුවෙකුට කෑම කවන්න දෙයක් නැහැ. ඇහිඳ ඇහිඳ කනවා. එහෙමයි. හැබැයි කෑම තියෙන තැනක දරුවාට කවා ගන්න හරි අමාරුයි. එහෙමයි. ඒ වගේ දැන් ඇත්තටම දැන් මෙතන වෙලා තියෙන්නේ මේක සුලභ වුණාට පස්සේ මේකෙදී අර අපේ පිනට තමයි මේක සුලභ වුනේ. හැබැයි සුලභ වෙනකොට අපි හඳුන්නේ දැන් මේක මේ ධර්මයේ නාමයෙන් විවිධ දේවල් අද මිනිස්සු එක එක මතිමතාන්ත ඔළුවට අරගෙන ඔළුවට අරගෙන ඇත්තටම අර මට නම් හිතෙන්නේ අර සුගතිගාමි වෙන්න තියෙන අවස්ථාවක් නැති කරගෙන තියෙනවා. දැන් සමහර බුදුන් වහන්සේ මල් පූජා කරන්නේ ඕව වැඩක් නැහැ, ඕව වැඩක් නැහැ, හැම දෙයකටම වැඩක් නැහැ. එහෙම ගිහිල්ලා අර ධර්මයට මහා දේශ කිරීමකුත් කරනවා. ඉතින් ඒ අවස්ථාව ගැනත් අපේ හාමුදුරුවෝ අවධානය කළාන්න ඕන. ඒක තමයි අපේ හාමුදුරුවෝ සිහිපත් කරපෙන්න සුලභ වෙනකොට ඕනම දෙයක් සුලභ වෙනකොට අගය අඩු වෙන ගතියක් තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් සිරිපාදේ අපිට මෙච්චර වටින බුදුහාඳුර බොහොම කල්පනා කරලා කරලා හම්බුනේ සිරිපතුල සමනොල සම්දෙන් පීරෝපු ඉඳනේ. බැරි වෙලාවත් කැලණියට වැඩපු වෙලාවේ ගෝල් ෆීස් එක දීලා ගියාම කවුරුවත් ගණන් ගන්නේ නැති වෙනවා. ගන්න සිරිපාදේ කියලා කාසි විසි කරලා එයයි. නමුත් අර හාමුදුර කිව්ව කතාවේ දේශනා කරපු ඒ කතාව හරි. ඒකම හැබැයි අර කෑම පොහොසත් ළමයට වුණත් කෑමේ වටිනාකම පිළිබඳ අවබෝධයක් ලබා දුන්නොත් එයා ඊට පස්සේ ඒක බොහොම පරිස්සමට භුක්ති විඳින්න ගන්න. ඒ වගේ අපි මේ වැඩසටහනෙන් ඔබට කියන්නේ හැබැයි නිර්මල ධර්මයේ වටිනාකම. ඉතින් ඉදිරියටත් අපි ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ තුනුරුවන් සරණ ගිහිපු කෙනෙක් විදිහට ඔබේ ඔබ ලබාපු ජීවිතේ වටිනාකම ඒ තුලින් ඔබට ගමන් කරන්නට තියෙන අවස්ථාවන් ඉදිරියේ ඔබේ අනාගත නිර්වාණගාමි මාර්ගය කොහොමද සකස් කරගන්නේ කියන එක පිළිබඳව ක්‍රමවත්ව විධිමත්ව අපි ඔබට මඟ පෙන්වන්නට සූදානම් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡා මාලාව ඔස්සේ එනිසා අපි ඔබට ආරාධනා කරනවා ඉදිරියටත් මේ වැඩසටහන හා රැඳී සිටින්න ඒ සඳහා ඔබගේ කාරුණික දායකත්වය අනුග්‍රහකත්වය ලබා දෙන ඒ සඳහා අපේ බෞද්ධ කාර්ය මණ්ඩලය විමසන්නේ එතුලින් ඔබට පුළුවන් මේ ධර්මයේ උද්දීපනය කරන ඒ වගේම මිත්‍යා මත ඛණ්ඩනය කරන ඒ වගේම විචිකිච්ඡා ප්‍රහාණය කරන ඔබේ දැනුම තව තවත් අලුත් කරන මේ ධම්මානුපස්සනා වැඩසටහන තුළින් ධර්මයේ සුරක්ෂිත කිරීමට දායක වෙන්න ඔබටත් අවකාශ සැලසෙනවා. ඉතින් ඒ ගැන මතක් කරමින් අද අපේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව විචිත්‍රවත් කරන්නට ඔබව ඥානනය කරන්නට මේ ස්ථානයේට අප්‍රමාණ ශාසනික වැඩ කටයුතු මැද්දේ වඩමුවාව දාලා අපේ කල්යාණ මිත්‍ර පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපේ හෘදයාංගම පුණ්‍යානුමෝදනා ප්‍රකාශ කරමින් බෞද්ධ කාර්ය මණ්ඩලයටත් අද මේ වැඩසටහන සඳහා දායකත්වයෙන් දරූ පින්තුන් හැම දිනාටම සියලු ශාන්තිය වේවා ධර්ම අවබෝධය සිද්ධ වේවා මේ උතුම් කුසලයේ ඔබ අප හැම දිනාටම නිවන් සුව පිණසම පවතිවා කියන පැතුමින් අපි වැඩසටහනෙන් සමුගන්නවා ඔබ හැම දිනාටම පෙරවන් සරණයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න